ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමේ කරන්නට පෙර අපි සිහිපත් කරන්නට ඕන ඊයේ දවසේ අපි මහියංගන සෑරදුන් අභියස පවත්වන්නට යොදාගෙන තිබුණු දස සර්වඥ පූජාව සිද්ධ කළා චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙන නිසා ඒ වගේම වර්ෂාව පිළිබඳ අවධානමක් තිබුණු නිසා තවත් විශාල පිරිසක් සීල සමාදානාදී කටයුතු වලට පැමිණ තිබුණු නිසා අපි චෛත්‍ය රාජානන් වහන්සේ අභියසන නොවේ අභිනව ධර්මශාලාව තුල තමයි චෛත්‍ය ආසන්නයේම ධර්මශාලාව තුලයි අපි දස සර්වඥ පූජාව සිද්ධ කළේ ඒක සිදු කළේ රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන මේ අදිෂ්ඨානය පෙරදරි කොටගෙන එහි පළමු පූජාව අපේ අනුරාධපුර රුවන්වැලි සේරතුන් අභියස සිද්ධ කළා දෙවන පූජාව තමයි ටිකක් කාලේ පසු වුණ රටේ පැවතිච්ච තෙල් අර්බුද ආදී ආදී හේතු කොටගෙන ඉතින් අපි ඒක පෙරේදා සහ ඊයේ දවස ඇතුළත ඒ දෙවන පූජා නිම කළා ඊළඟට තුන්වෙනි පූජාව පෙබරවාරි මාසේ 24 25 24 වෙනිදා කතරගම කිරිවෙහෙර අධිවසට ගිහිල්ලා 25 වෙනිදාට එළිවෙන්නට තමයි අපේ තුන්වෙනි පූජාව සිද්ධ කරන්නට සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා කැමති අයට සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙනවා. ඒ කාරණයක් සිහිපත් කරමින් මේ ගුණසෑ අභියස සිදු කරන ලද දස සර්වඥ පූජාවට නොඑක ආකාරයෙන් ද්‍රව්‍ය බාරගෙන ඒ වගේම මූල්‍යමය දායකත්වයන් ලබා දෙමින් පැමිණ සහ සම්බන්ධ වෙමින් ඒ පින්කම සාර්ථකව සිද්ධ කරලා රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරු දුරු කරන්නට චිත්තාදිෂ්ඨානයන් ඇති කරන්න ඒ මහා පින්කම සාර්ථක කරගන්නට නොඑක ආකාරයෙන් දායක වුණු ඒ වගේම සංවිධානය කරන්නට අප කැප වුණු පැමිණ සහභාගී වුණු නොඑක ආකාරයෙන් ඒ පින්කම සාර්ථක කරගන්නට අප කැප වුණු සෑම සියලු දෙනාටම අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා ඒ මහා කුසල බලයෙන්ොත් බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ොත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ොත් ඒ සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා පැමිණෙන්නට ඇත්තා වූ සියලු උවදුරු දුරු වේවා හැම දිනාගෙම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාට මේ කුසල බලය හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට ඒ බුද්ධ පූජාමය කුසලයත් හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා අපි විශේෂයෙන් හැම දිනාටම ආශිර්වාද කරමු